ධානය සඳහා කරන්න ඕනේද? සක්මන් භාවනාව කායික නිරෝගීකම පිණිස කරන්න ඕනේද? සක්මන් භාවනාව සමාධිය පිණිස කරන්න ඕනේද? සක්මන් භාවනාව සතර සතිපට්ඨානය කරන්න ඕනේද? සක්මන් භාවනාව සෝවාන් සකෘදාගාමී අනාගාමී අරියක් කියන මාර්ගඵල සඳහා කරන්න ඕනේ කියලා කියන්නේ. ඒක තමයි මම කරන ක්‍රමය කියලා. මාර්ගඵල වෙවි නැති වෙවි යන ස්වභාවය තුළ දක්වන්න පුළුවන්. ඔසවනකොට තියෙන කැමැත්ත, තබනකොට ඒ කැමැත්ත නැති වෙනවා. ගන්න හැම දෙයක්ම තියන්න ඕනේ, දෙන්න ඕනේ. එහෙනම් මේ ලෝකේ මට කියලා ගත්තාම යක්පටේ ඔක්කොම තියලා යනවා මේ වගේ අනිත්‍ය අවබෝධ වෙන විදිහට ඔසවලා මට කියලා ගත්තා. මම දෙක තියාගෙන ඉන්න බෑ. ඒ නිසා තියලා යනවා. තවදී ඒ විදිහට ඇති වෙලා නැති වෙලා යන සෑම ඉරියව්වලින්ම ප්‍රඥාවෙන් ධර්මතාවයක් දැකලා ඒ ධර්මතාවයෙන් නැවතනකට මෙහි කිරීම තුළින් නිරෝධගාමිනී පරිපදාවෙන් මධ්‍යම පරිපදාවෙන් අපට මාර්ගඵලවලටපත් වෙන්න පුළුවන්. ඒකයි මේ කායික නිරෝධීතාවය පිළිබඳව දැන් දවල් වෙනවා. ධර්මපක්ෂයේ ඒක ගොඩක් වෙනස්. කය පොළොවට ස්පර්ශ කරන ක්‍රමවේදය වෙනස් කරනකොට එක එක ලෙඩ රෝග වලට බේසජ්ජ වෙනවා. දෙදුම ඉස්සරලා කියලා පොළොව තිබ්බොත් ආමාශයේ තියෙන රෝගවලට රෝගකාරකයක්. මාපට ඇඟිලි ඉස්සල්ලාම තිබ්බොත් ඉසේ උදාවට බේසතිය. එතකොට ඇඟිලි තුරු ටික ඉස්සල්ලාම තිබ්බොත් කන් දෙකටයි ඇස් දෙකටයි නළලටයි බේසතිය. එතකොට ඇඟිලි වලට පොඩ්ඩක් පල්ලයන් තියෙන ගැට වගේ ප්‍රදේශය පොළොවට ඉස්සල්ලාම තිබ්බොත් පපුවේ තියෙන ගැටුම්, පෙනාලු වල තියෙන ගැටුම් ඒ ආසිත හුස්ම ගන්න තියෙන අපහසුතාවන් ඒවට වේසල්ලා. එතකොට මැටි බොක්ක පල්ලයට තියලා කලකිරුව ඒ මලරුදාව එතකොට ආරම්භ කරනවා. විශේෂ කිරියවල තියෙන අපහසුතාවන් ගැන සම්බන්ධය අජීර්ණ ඒ වගේ බඩ වේදන ගතිය ඔක්කොම ටික හොඳ වෙනවා. අද පය තියෙනකොට පැත්තකේ ඒ කියන්නේ ධාරතිය දෙපැත්තේ තියෙන ධාරකේ එක ධාරතියක් තියලා පය තියෙනවා. පැත්තේ ඩාර්ටි කියලා තද. ඒකවල කොන්වර්ට් පිළිවෙල ස්නායු වල ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. ඒ ස්නායු වල තියෙන ගොඩාක් මේ වේදනාකාරී ලේ අඩු ගතිය, ඔක්සිජන් අඩු ගතිය, උණුසුම් අඩු ගතිය ඔක්කොම බැලන්ස් කය බර දෙනකොට වැඩි කුල බය බර දෙන ක්‍රමවේදය කරනවා ස්නායු වල සංවේදී භාවය වැඩි කරන්න පුළුවන්. තීන මේ දේවල් වැඩි කුල තියෙනවා නම් ඉස්සරහට ඇඟිලි තුනත් එක්කම ඉස්සරහට තියෙන ගැලට සම්පූර්ණ බරම දුන්නා. මුළු කයෙම බර දීලා තද කරලා ඊපස්සේ කය දිනනවා. තද කරලා කය දෙන්න තිබ්බම නාඩි වල වේගය වැඩි වෙනවා. හදේ අර්ධයේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. මුළු සර්වාංගයම අර පිපිච්ච ස්වභාවයක් ඇති වෙනවා. ඒ වගේ රාත්‍රී කාලයේ කරනකොට නිමතයි වාගේ දැනෙනවා නම් අර ඉස්සරහා කය උඩට බර කෙරුවාම අදවතී ස්පන්දන වේගය වැඩි වෙලා රුධිර වේගය වැඩි වෙච්ච ගමන් නිදිමත ගතිය අකුරු දාන කර දාඩි දානවා. මේ විදිහට මුළු සර්වාංගයකම ප්‍රතිකාර කරන්න තමයි සක්මන් භාවනාව. අර ඉතලා ව්‍යායාම වලට කියලා දුන්න ඒකේ තෝකමෙන් තියෙන්නේ ඒක මේ සක්මනේ තියෙන මන්ත්‍රණ දෙක. සක්මන් කරනකොට අත් දෙකේ ඉරියව් දෙකක් තියෙනවා. දකුණු කකුල ඉස්සරහින් තියෙනකොට වම් කකුල වම් අත ඉස්සරහට දික් කරන ක්‍රමවේදය දකුණු කකුල ඉස්සරහින් තිනකොට දකුණු හත දික් කරන ක්‍රමවේදය. ඒක තුළින් අර ස්නායු දෙපැත්තට අදින ක්‍රමවේදය. දෙපැත්තට කොහොම හෝම ඇදෙනවා. ඒ වගේ අත් වෙනස් කරලා කකුල් වල ඉරියව් වෙනස් කරලා කකුල් වල ඈත් ප්‍රමාණය වෙනස් කරලා එම එක එක ඉරියව් වලට වෙනස් කරනකොට එක එක රෝග වලට එක එක ක්‍රමවේදය වලට ඒක වෙනස් වෙනවා. අග්නියාසය පිළිබඳව දැක්ලා තියෙනවා නම් අඩි 3න් 3ට ගල් පැටලීම සක්මන් මළුවා. ඒක හරියටම මේ කකුලේ උඩ කොටස ඉවර වෙන පල්ලයක් නැටි පොක්කට පටන් ගන්න නැතුව මේ ධාර තියෙන්නේ. හරියට මේ ධාර කියලා ගලවල තියෙනවා. ඒක ඒතර පාගන. පාගල ඊළඟට පාගන. ඒතර ගලවලිය පාගන පාගන ඒ ස්නායුව ප්‍රයත්නත් වැඩිලා වැඩිලා අග්න්‍යාසයේ තියෙන ස්නායුවල සංවේදී බව වැඩි වෙලා ඉන්සුලින් පටන් අරගෙන ඒ දියලිය රෝගී තත්ත්වය පැත්තෙන් බලන සංගය අඩි තුනෙන් තුන මේ පැත්තෙන් තුනෙන් තුන තියෙනවා කියලා කියන්නේ මේකයි නෝනේ ඒක මැදින් මැදින්නේ. එතකොට මේකටයි මේකට යොමු අගල් ගැටවලට තියෙනවා. ඒක ගාමාලා දෙක ගාමාලා අර්ථයි. ඒක කවුරුලකට දැනගන්නට තුනයි. ගාමකට. පස්සේ අනිත් කවුරුලකට මෙතන ඉඳලා මේ කවුරුලට තුනෙන් තුනක්. මේ කවුරුත් මෙන්න දෙනකොට ඒ කර්මාරේ කර්මාර්ථ තමයි ඕම.